දේශනා එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් හැම දිනාටම තෙරුවන් සරණයි. අද අපි සූදානම් වෙන්නේ බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශනය කරනු ලබන ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡා මාලාවේ අදට නියමිත මාතෘකාව යටතේ ධර්ම සාකච්ඡාව සිදු කරන්න. අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සීලය පිළිබඳව. මේ වෙනකොට මේ සාකච්ඡාව හා දිගින් දිගටම සම්බන්ධ වෙච්ච පින්වතුන් දන්නවා. අපි සාකච්ඡාව ආරම්භ කළේ කල්යාණ මිත්‍රත්වයේ තියෙන වටිනාකම පිළිබඳව. මින් අනතුරුව අපි තෙරුවන් සරණ යාම පිළිබඳව කතා කළා. දැන් අද සීලය පිළිබඳව සීලේ වටිනාකම සීලය කියන්නේ කුමක්ද සීලය ආරක්ෂා කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරලා ඉන් අනතුරුව ඉදිරි සාකච්ඡාවලදී පන්සිල් පිළිබඳව කරුණු ගැඹුරින් විග්‍රහ කරලා අපි මේ වැඩසටහන ඔබේ ප්‍රායෝගික ජීවිතයට ගැළපෙන විදිහට ගොඩනගන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ සාකච්ඡාවේදී මේ සීල ගුණය පිළිබඳව සීලය රකින්නේ කොහොමද? සමාදන් වෙන්නේ කොහොමද? සීලයේ තියෙන ආනිසංස මොනවද? සීලය උල්ලංඝනය කරාම කැඩුවහම ලැබෙන ප්‍රතිවිපාක මොනවාද ආදී වශයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අදත් අප කරන ලද ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන මේ ධර්ම සාකච්ඡාව සඳහා වැඩම කරලා තමන්ගේ වටිනා ධර්මඥානය තුළින් පින්වත් ඔබ අප හැමව සුපෝෂණය කිරීම සඳහා සැදී පැහැදී සිටින කලවතුගොඩ සීඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානයේ තියෙන ස්ථානයන්හි උභය විහාරාධිපති කම්මඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද අපේ අතිපූජනීය අපේ කල්යාණ මිත්‍ර මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ ඊටාම ගෞරවයෙන් යුක්තව පාද නමස්කාර පූර්වක අපේ හඳුරන්නේ ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අද සාකච්ඡාව ආරම්භ කිරීම වශයෙන් මා මුලින්ම කැමතියි අපි හාමුදුරන්ගෙන් දැනගන්න. අපි අද අපි හාමුදුරනේ සාකච්ඡා කරන්නේ සීලය පිළිබඳවනේ. ඒ නිසා සරලවම අපි අපේ පින්වතුන්ට පහදා දෙමු. සීලය කියන්නේ මොකක්ද කියන කාරණය පිළිබඳව. ත්‍රිවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අද අපි සාකච්ඡා කරන්නේ සීලය පිළිබඳව. ඇත්තටම සීලය කියලා කියන්නේ කයයි වචනයයි දෙකේ සංවරයට තමයි සීලය කියලා කියන්නේ. ඉතින් පටිසම්භිදා මග්ගපාළයේ මේක තෝරලා තිනවා කිං සීලං කියලා. මේ සීලය කියන්නේ කුමක්ද කියලා. චේතන සීලය කියන්නේ චේතනා සීලයට, ඒ වගේම චෛතසික සීලයට, සංවර සීලයට සහ අවිතික්කම සීලයට. ඉතින් මෙතන චේතනා සීලය කියලා කියන්නේ දැන් මේ සිල් ආරක්ෂා කරන කෙනෙකුගේ සිතේ පහළවන චේතනාව. ඒක තමයි චේතනා සීලය කියලා කියන්නේ. ඊළඟට ඒකයි අපි හඳුනන්නේ ආරක්ෂා කිරීමේ චේතනාවක් නැත්නම් එතන සීලයක් කියලා හඳුන්වන්න බෑ අමාරුයිද? අනිවාර්යයෙන්ම හඳුන්වන්න අමාරුයි. දැන් මොකද දැන් අපි හැම තැනම ගත්තොත් අපි රකින්න සිල් නෙවෙයි රකින්න සිල් වටින්නේ. රකින්න සිල් වගේ. ඇත්තටම දැන් ගත්තොත් ස්වාමීන් වහන්සේ දැන් මේ හැම තැනකම තියෙන චෛතසිකනේ. එහෙමයි. අපි සද්ධාව කියලා ගත්තොත් කෙනෙකුට සද්ධාව කියලා නිතරම මේ සද්ධාව සද්ධාව වචනේ අහනකොට නිකන් භෞතික දෙයක් වගේ පේන්න පුළුවන්. නමුත් සද්ධාව කියන්නේ සිතුවිල්ල. සිතුවිල්ල. වීරිය ගැන කතා කරනකොට මේ අපේ පයි හයිය වගේ තේරෙන්න පුළුවන්. නමුත් ඒක සිතුවිල්ල. සිතුවිල්ල. සතිය ඊළඟට සමාධිය ප්‍රඥාව මේ හැම දෙයක්ම ගත්තාම සිතුවිලි සමුදායක්. එහෙමයි. එතකොට සිල් රකින්න තියෙන ඒ චේතනාව එතන චේතනා සීලය කියලා කියනවා. දැන් අපි හිතමු වයසට ගිහිල්ලා ඉන්න කෙනෙකුට එහෙම චේතනාවක් නැහැ. ඇඳෙන් නැගිටින්න බැරි නම් ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉබේ සිල් රැකෙනවා. <laughs> ඉබේට සිල් රැකෙනවා. ඉතින් ඒ වගේ දැන් මෙතන සිල් රකින්න ඕන කියන චේතනාව. ඒ තමයි මෙතන චේතනා සීලය කියලා කියන්නේ. චෛතසික සීලය කියලා කියන්නේ මේ දැන් සිල් ආරක්ෂා කරනකොට සම්මා වාචා කම්මන්ත ආජීව මේ නිත්‍යයිසික එහෙම ඊළඟට අනබිජ්ජා ඊළඟට අව්‍යාපාද සම්මාදිට්ඨි මේ ඔක්කොම চৈতසික එහෙම ඒ නිසා තමයි চৈতසික සීලය කියලා කියන්නේ ඊළඟට සංවර සීලය කියලා කියන්නේ මේ සංවර සීලය කියන එක නම් සති සංවර, ඥාන සංවර, කාන්ති සංවර, විද්‍ය සංවර ආදී වශයෙන් මේ සංවර සීලය වර්ගීකරණය වෙනවා. ඉතින් සති සංවරය කියලා කියන්නේ ඉතින් මේ ඉන්ද්‍රියන් සංවර කර ගැනීම. ඥාන සංවරය කියලා කියන්නේ විපස්සනා නුවණින් ඒ විපස්සනාව පිළිබඳව සිහිය තියෙන්න ඕනේ ඇත්තටම. අපේ හැමදාම අවසර දැන් සති සංවරය කියන තැනදී අපිට ගන්න පුළුවන් දැන් කායික සංවරය, වාචසික සංවරය කියන දෙකත් දැන් අපි කියනෝනේ කායන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ කියලා ඒ සංවරයත් මේ සති සංවරය ඒ සංවරයත් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ඇත්තටම ඉන්ද්‍රිය ටිකම තමයි මේ. එහෙම. ඊළඟට ඥාන සංවරය ටික ටිකක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඥාන සංවරය විපස්සනා සිහිය ඇත්තටම. විපස්සනා සිහිය. ඊළඟට කාන්ති සංවරය කියලා කියන්නේ ඉවසීම. ඉවසීම සම්පූර්ණ මහා සීලයක්. කාන්ති පරමන් තපෝ කියලා සඳහන් වෙනවා. කාන්ති පරමන් තපෝ පරම සීලය විවසීම. විවසීම. ඒකට කන්ති බලම් බලානිකම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා. ලෝකයේ තියෙන ලොකුම බලෑනිය තමයි විවසීමේ බලෑනිය. දැන් අත්‍තර මේක අපිට කොච්චර ප්‍රායෝගිකද කියලා හිතනවා අද ඇමරිකාවේ පෙන්ටගනේට පවා සත්‍යවාදී ප්‍රහාර එල්ල වුණා. බලන්න අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ මහරණේ මේ ලෝකයේ තියෙන ලොකුම ආරක්ෂක බලමුදුව තමයි ඉවසීම. ඒක ලොකු සීලයක්. ඊළඟට විරිය සංවරය. විරිය සංවරය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මේ දැන් කාම විතරකයක් ආවොත් ඒ කාම විතරකේ මැඩපවත්තන්න තියෙන ශක්තිය. ඒක එතකොට ඒ කාම විතරකය ඒ තුල ජීවත් වුණොත් ඒක විශාල අකුසල සම්භාරයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා ඒක රැක ගැනීමත් සීලයක්. ඉතින් මෙන්න මේ විදිහට සංවර සීලය වර්ගීකරණය වෙනවා. අවිතික්කම සීලය කියලා කියන්නේ සමාදන් සාපද කඩන්නේ නැතුව ආරක්ෂා කිරීම. ඉතින් කොටින්ම කිව්වොත් මේ කයයි වචනයයි දෙකේ සංවරයට තමයි සීලය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දැන් වික්ෂුන් වහන්සේලා වන අපට ප්‍රධාන වශයෙන් ශික්ෂාපද 227ක් දේශනා කළා කියනවා. ඉතින් අනුකුඩා ශික්ෂාපද කිලවරක් නැහැ. ඉතින් කෝටියක් සංවර සීලය කියලා කියන්නේ අපි දැන් මේ සමහරව හිතනවා මේ කටට එනවට කියනවා කියලා. එහෙම. දැන් අපි විනය පිටකයේ බැලුවොත් කෝටි ප්‍රකෝටි ගාණක් චිකපද හොයාගන්න පුළුවන්. ඉතින් විශේෂත්වය තමයි බුදුරජාණන් වහන්සේ මේ සියලුම ශික්ෂාපද පැනුවේ කයයි වචනයයි මේ කතයි මේ කයයි මේ කටයි සංවර කරන්නේ. එහෙම කවදාවත් තථාගතයන් වහන්සේ සිතට ශික්ෂාපද පනවලා නැහැ. සිතට ශික්ෂාපද පැනෙවොත් සීලවන්තයෝ හොයාගන්න අමාරු. ලේසියෙන් නෑ. ඉතින් මොකද හිතට හිතෙන දේවල් වළක්වන්න ශික්ෂාපදයකින් බෑ. හැබැයි කයයි වචනය දෙක සංවර වෙනකොට ඉබේම සංවර වෙනවා. අපි හඳුරන්නේ මේ දැන් හඳුරු සීලය කුමක්ද සීලයේ ප්‍රභේද මොනවද කියලා යම් මට්ටමකට කිසියම් විග්‍රහයක් සිද්ධ කළා. දැන් සීල කියන වචනය ගත්තාම හඳුරුම නෙවෙයි පැහැදිලි කළා සංවරය කියන එක. දැන් සීලනේ කියන්නේ සීලා තමයි. සීලා කරගන්නවා කියන්නේ ඒ කියන්නේ Tamanට අවශ්‍ය වෙන විදිහට වසඟ කරගන්නවා. හික්මවා ගන්නවා. එතකොට දැන් සතෙක් උනත් බල්ලෙක් උනත් හීලා කරගත්තාම Taman කියන විදිහට ඒ බල්ලා හැසිරෙනවා. අන්න ඒ වගේ අපේ කය වචනීය දෙක හික්මව ගත්තාම සංවර කරගත්තාම ඒවයින් නරක දේවල් නොවි හොඳ දේවල් කරන තත්වයට පාලනය කරගන්න හැකියාව තියෙනවා. හාමුදුරනේ බුදුරජාණන් වහන්සේ මේ කායික වාචසික සංවරය පිළිබඳවන සීලය එහෙම නැත්නම් මේ පඤ්ඤාති සීලය එහෙම නැත්නම් අපි හාඳුරු පැහැදිලි කරපු අතික්‍රමණය නොකළ යුතුයයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ සිල් බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ බිහි වෙච්ච ශනින් ඒ කියන්නේ කොණ්ඩඤ්ඤ තාපසතුමාගේ ඉඳලම මේ පළවෙනි අවුරුද්ද ඉඳලම පැනෙව්වද එහෙම නැත්නම් පසු කාලීනව දහඳුනේ සිල්පදේ පැනෙව්වේ කියන එක අපි විග්‍රහ කරගත්තොත්. බුදුරජාණන් වහන්සේ මේ විනය පිටකේ විශේෂත්වයක් තියෙනවා. එහෙනම් විනය පිටකේ විශේෂත්වය තමයි දැන් සූත්‍ර පිටකේ නම් දැන් සූත්‍ර පිටකේ සඳහන් වෙන සූත්‍ර දේශනා තථාගතයන් වහන්සේ සමහර අවස්ථාවල උන්වහන්සේට හිතිලා දේශනා කරනවා. බුදුන් වහන්සේලාට උන්වහන්සේට මෙන්න මෙහෙමයි මහණෙනි කියලා උන්වහන්සේටම හිතිලා දේශනා කරනවා. ඊළඟට කවුරු ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තරයක් හැටියට උන්වහන්සේ සූත්‍ර දේශනා දේශනා කරනවා. හැබැයි විනය පිටකේ එහෙම හිතිලා කවදාවත් තථාගතයන් වහන්සේ දේශනා කළා නැහැ. විනය පිටකේ විශේෂත්වය තමයි යම් කිසි හේතුවක් නිසාම තමයි තථාගතයන් වහන්සේ ශික්ෂාපදයක් පනවලා තියෙන්නේ. කෝටි ගාණක් තියෙන මේ සංග්‍රහශීලිය තුළ දැන් අපි ප්‍රධාන වශයෙන් ශික්ෂාපද 227ක් තියෙනවානේ. ඒත් ඇත්තම ගිහියන්ට තියෙන්නේ පහයි. එහෙම. සම්පදා භික්ෂුවකට මේක පාඩම් කරගන්නවා කියන එක ලේසි නෑ. ශික්ෂාපද දැන් සාමාන්‍යයෙන් ගිහියෙකුට නම් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා පුංචි වාක්‍යයක්. නමුත් අපට තියෙන සීලේ සමහර විට එක ශික්ෂාපදයේ තියෙන පිටු දෙකක් විතරයි. එහේ. එතකොට ඒක තමයි අර ස්වාමීන් වහන්සේලා දවස් 15කට සැරයක් පොය කරනවා කියලා කරන්නේ. ඒ ශික්ෂාපද ටික එක ස්වාමීන් වහන්සේ නමක් සජ්ජායනා කරන අනිත් ස්වාමීන් වහන්සේ ලහගෙන ඉන්න මේක මතක් කරගන්න. ඒක තමයි අතරම පෝය කරනවා කියන්නේ. රකින්නවා කියා මතක තියා ගැනීමත් ලේසි වැඩක්. මතක තියා ගැනීමත් ලේසි නෑ. ඒක ඒකනි ස්වාමීන් වහන්සේ මේ නිප්ලේසි මහරහතන් වහන්සේ නමක් වුණත් උපසම්පදා භික්ෂුවට වඳින්නේ මේක ඒ තරම්ම ගාම්භීර සීලයක්. එතකොට දැන් අපේ ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නය තථාගතයන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා ඒ මුල්වකවානුවේම චිකපද පැනවද කියන එක. ඇත්තටම මුල්ම මුල්වකවානුවේ තථාගතයන් වහන්සේ ශික්ෂාපද පැනෙන්නේ නැහැ. මොකද මේ ශාසනය අරුබුදයක් හටගත්තේ නැහැ. මම මුලින් කියවනේ අර අරුබුදයක් නැතුව චිකපදයක් පනවලා නැහැ. ඒකෝර අපි හන්නේ මොන වගේ අරුබුදද කියන්නේ ශාසනය. දැන් අපි දන්නවා පිරිස විපුලත්වයට යන නිසා මේ ඒ කියන්නේ පිරිස වැඩි වුණාමත් යම් යම් අවස්ථාවල සිල්පද පනවන්න සිදුවෙනවා. ලාභ සත්කාර වලින්. ඒ වගේ මොන අවස්ථාවද අරුබුද හැටියද හඳුන්ව ගන්න. අරුබුද හැටියට ඇත්තටම කාලයක් යනකොට ඕනම දෙයක පරණ වෙනකොට පරණ වෙනකොට අරුබුද හට ගන්නවා. ඉතින් මේ ශාසනයේ මුලින්ම මුලින්ම ආපු සසුන්ගත වෙන්න ආපුවයි බොහෝම පුණ්‍යවන්තයා. සතරපති ගාතාවක් ඇහුම් ශ්‍රණයෙන්ම නිවන් අවබෝධ කරගන්න ශක්තිය පිටිච්චයි. අල්ප රජස්ක අල්ප රජක්ෂ පුජ්‍යලියෝ. ඉතින් අවුරුදු 20ක් යනකම් මේ තත්ත්වය තිබුණා මේ ශාසනය තුළ. ඒ කියන්නේ අවුරුදු 20ක් යනකම් සිල්පද පැනවීමක් සිද්ධ වුණේ නැහැ. ශික්ෂාපද පැනවීමක් සිද්ධ වුණේ නැහැ. අවුරුදු 20කින් පස්සේ තමයි යම්කිසි අර්බුදයක් හටගත්තේ. ඒ අර්බුදේ අර සුදින්න භික්ෂුව පාරාජිකාවක් ඒ මුල් කරගෙන තමයි තථාගතයන් වහන්සේ ශික්ෂාපදයට ශික්ෂාපද පණවන්න ආරම්භ කළේ. ඉතින් අවුරුදු 20ක් යනකම් ශාසනය බොහොම නිර්මලයි. එතකොට අවුරුදු 20කින් පස්සේ තාගතයන් වහන්සේ ශික්ෂාපද පනවන්න පටන් ගත්තා. ඇත්තට මේ ශික්ෂාපද දිහා බලනකොට හරි පුදුමයි. සමහර විට හරි පුදුම අවස්ථාවල තථාගතයන් වහන්සේ ඒ ශික්ෂාපද පනවලා තින්ද වෙනත්ම කාරණයක් නමුත් උන්වහන්සේ ශික්ෂාපදයකට හරවලා තියෙනවා. මම පුංචි උදාහරණයක් පුංචි උදාහරණයක් කිව්වොත් දැන් එක වික්ෂුන් වහන්සේ නමක් පින්ඩපාත වැඩියා. පින්ඩපාත වැඩියාම ඒ කාලේ දැන් බෞද්ධ පරිසරයක් තිබුණ නෑනේ. මේ වික්ෂුන් වහන්සේ බොහොම ලස්සන වික්ෂුන් වහන්සේ නමක් තුරුණු වියේ හිටපු වික්ෂුවක්. ඒක කාන්තාවකට මේ වික්ෂුන් වහන්සේ කෙරෙහි සිතක් ඇති වෙලා වික්ෂුව විවාහ වෙන්න යෝජනාවක් කළා. ඒ වෙලාවේ ශාන්ති වදාලා මේ නැගෙන ඒවා අපට සුදුසු නෑ. නමුත් මේ තැනැත්තිය මේකට පුදුම විදිහට උත්සාහවන්ත වුණා. අන්තිමට මේ භික්ෂුව ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා. අන්තිමට මේ කාන්තාව කේන්තියට තමන්ගේම ඇඟ හූරගත්ත තමන්ගේ නියපොතු වලින්. ඊට පස්සේ කෑ ගැහුවා මේ භික්ෂුන් වහන්සේ මට කරදර කරන්න එනවා. ඒ වෙලාවේ එතන වටේ හිටපු මිනිස්සුත් හේILLක් බැලිල්ලක් නැතුව මේ භික්ෂුන් වහන්සේට පහර දුන්නා. තුන් වහන්සේ බොහොම අමාරුවෙන් ජීතවණයට ගිහිල්ලා සංඝාවාසයට වෙලා සැකපිලා ඉන්නකොට අනිත් භික්ෂුන් වහන්සේලා වයි අසනීපයක්. ඉතින් හරි වැඩි මට මෙන්න මෙහෙම දෙයක් වුණා. භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා තාගිතන අතර මම මතක් කළා. බුදුරජාණන් මේක අහගෙන ඉඳලා ශික්ෂාපදයක් වෙනවා. සෑම භික්ෂුන් වහන්සේනමක්ම නියපොත කපන්න ඕනේ කියලා. ඒ වගේ අර තථාගතයන් වහන්සේ ඒ පැන නගින කාරණයක් එක්ක උන්වහන්සේ ශික්ෂාපදයක් බවට පැවැත්ම උදෙසා උන්වහන්සේ සිකපද පනවලා තියෙනවා. දැන් අර අවස්ථාවේදී හදීසිය හරි පරීක්ෂණයක් කළා නම් හාමුදුරු නියපොතු කපලා හිටියනම් ඒ අවස්ථාවේදී මිනිස්සුන්ටම පැහැදිලි වෙනවා මේ හාමුදුරන්ගේ අපි මෙහෙම හූරන්න බෑ කියලා. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් මට අමතක වෙච්ච දෙයක් ස්වාමීන් වහන්සේ මතු කළා. ඒ ශික්ෂාපදේම තියෙනවා. පහු පස්සේ මිනිස්සු එක මිනිස්සෙක් ඥානවන්ත මිනිස්සෙක් බැලුවා මේ වික්ෂුවගේ නියපොතු නැහැ. අර කාන්තාවගේ නියපොතු වල මේ හැම කෑලි ඉතුරු කෑලි ඉතුරුලා තියෙනවා. ඒ වෙලාවේ මේ භික්ෂුවගෙන් සමාව අරගෙන ඉතින් මේ විස්තරෙත් කිව්වා. ඒ වෙලාවටම තථාගතයන් වහන්සේ වදාළේ සෑම භික්ෂුවක්ම නියපොතු කපන්න ඕනේ කියලා. ඒ වගේ මේ ශික්ෂාපද පනවපු හේතු දෙහා බලනකොට හරියම පුදුමයි. තථාගතයන් වහන්සේ දැන් සීකියා ශික්ෂාපද පවා. සීකියා ශික්ෂාපද පවා හේතුවක් නිසාමයි පනවලා තියෙන්නේ. දැන් බලන්න අපේ තාත්තා කෙනෙක් වගේ. මෙන්න මෙහෙමයි කන්නේ. මෙන්න මෙහෙමයි ආරේ වදින්නේ. චිවුරු පොරවන්නේ දැන් චපු චපු කාරකම්. දැන් අපි පුංචි දරුවෙකුට උනත් තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් කියන පුතේ චපු චපු කියලා හපන්න එපා කියලා. එහෙනම් අපේ බුදු පියා අපට ඒකක් කියලා තියෙනවා. සුරුසුරු කාරකම් සුරුස් සුරුස් කියලා බොන්න එපා කියලා. ඇත්තටම පුංචි කාලේ අපේ අම්මලා අපට කියනවා. අපේ බුදු පියා අපට ඒකක් කියලා තියෙනවා. හත්ත නීල් එකක්. අතලෙව කන්න එපා කියනවා. පත්ත නීල් එකක්. දාන වන්දලා පාත්‍රයේ දෙව කන්න එපා කියනවා. සාමසේන හත් වෙන පානීය තාලකන් දුල්ලතින් හැඳි ගෑරු පිගම් කෝ පල්ලන් දෙපා කියලා. ඒ කියන්නේ අපි හන දැන් ඒ වගේ දේවල් පොඩි පොඩි දේවල් වුණත් එපා කියන්න ඇත්තේ. එවන් දේවල් ඒ කාලේ භික්ෂුන් වහන්සේලා අතින් සිද්ධ වෙන්නේ නැති. අනිවාර්යයෙන්ම මේ ඒවා කොයි කාලෙ සිද්ධ වෙන දේවල්. ඒතර හඳුරන්නේ ඒ එහෙම දේවල් කරන භික්ෂුන් වහන්සේලා මේ ශාසනයට ආවේ පරිබාහිර ශාසන වලින් ඇවිල්ලා ඒ ඒ ඒ ශාසන වල කරපු පුරු පුරුදුකම් මේකේ මේ ශාසනය තුල ක්‍රියාත්මක කරන්න යාමක් වෙන හැකියි නේද? ආන්නතර හොඳ තැනක් අපේ ස්වාමීන් වහන්සේ මතු කරා. සමහර ශික්ෂාපද පනවන්නදී ශාසනයේ පැවැත්ම උදෙසා එවැනි චබ්බග්ගය වෙන බිස්සුන් වහන්සේලා මේ ශාසනය අතරම ඇති වෙලා තියෙනවා. දැන් සුදින්න භික්ෂුව ඊළඟට උදායි භික්ෂුව උපනන්ද භික්ෂුව මෙවැනි භික්ෂුන් වහන්සේලාගේ කටයුතු හරිම ඕලාරිකයි. උදායි භික්ෂුන් වහන්සේ දැන් තමන් වහන්සේගේ චූරට මේ රේන් දැල්ලුවා මල් දැල්ලුවා. ඉතින් අද ඒ ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ විහාරචාරිකාව වඩිනකොට මේ රේන් දැල්ලපු සිවුරක් තියෙනවා. එහෙම. බුදුරජාණන් වහන්සේ අසවදාන මේ සිවුර කාගෙන උදායි භික්ෂුවගේ. ඉතින් උන්වහන්සේ ශික්ෂාපදයක් පැනෙවුවා මේ චිවුරට එහෙම දෙයක් කරන්න බෑ. අද ඒ ශික්ෂාපදේ පැනෙන්නේ නැත්තම් මේ චිවුර අද වෙනකොට සෑහෙන වෙනස්කම් වලට බාධින වෙලා. ඉතින් ඇත්තටම ශාසනයේ පැවැත්ම උදෙසාමයි අලජ්ජි වික්ෂුන් වහන්සේලා ඇත්තටම මම හිතන්නේ මට හොඳ අවස්ථාවක් ඒක හාමුදුරුවෝ මතක් කරපු හොඳයි. දැන් මේ අලුත් සම්ප්‍රදාය තුල අපි හාමුදුරනේ අපි දකින ගොඩාක් වෙලාවට මේ අටපිරිකර ගත්තාම ඉස්සර බොහොම සරල සාම්මට්ටමේ සිවුරු ටික හදලා පාත්‍රය අරගෙන උතලා තියෙන අවස්ථාවක් අපි දකිනවනේ. ඉතින් මේ නමුත් දැන් මේ අටපිරිකරටත් ওই හාමුදුරුවෝ කියපු තාර සිවුරට නෙවෙයි අටපිරිකර ඔතල තියෙන ස්වභාවය අනුව මල් අල්ලලා තියෙනවා, රේන් දාල්ලලා තියෙනවා, විවිධ විචිත්‍ර හැඩතල ඇති කරලා තියෙනවා. ඒක අනුචිත නැද්ද හාමුදුරුවෝ? නොගැලපෙන්නේ නැද්ද? ඒකදී නොගැලපීමක් තියෙනවා. මොකද වටේ ලස්සන කරාට ඇතුළ හිස්. අපි දැන් ගත්තාම දැන් බුරුම රටේ ස්වාමීනාථ මේ මතු කරපු ප්‍රශ්නේ හරිම වටිනවා කාලෝචිතයි. මගේ පැවිදි ජීවිතයේ අවුරුදු 30ට ආසන්න කාලය මම කිසිම දවසක මම හිතනවා අපේ කණ්ඩිකිති ස්වාමීන් වහන්සේත් එහෙම වෙන්න ඕන අටතිර කරක් කඩලා අපි සිවුරක් පරිභෝග කළා නෑ එහෙම ඒක පරිභෝග කරන්න බෑ ඒක ඇත්තටම සංකේතයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔය තියෙන අටපිරිකරේ කිසිම දෙයක් අපිට පාවිච්චි කරන්න බෑ. එහෙම පාත්‍රය ගත්තාම දෙකට නවන්න පුළුවන්. දෙකට නවන්න පුළුවන්. අද බුරුම රටේ ගත්තාම සාමාන්‍යහන්ස පාත්‍රය වෙනම තියෙනවා. දෙපට සූර වෙනම තියෙනවා. තනිපට සූර වෙනම තියෙනවා. හඳනේ වෙනම තියෙනවා. මෙන්න මේක 100%ක් කොටන් මෙන්න මේකේ වෙල මෙන්න මෙහෙමයි. අපේ බෞද්ධ ජනතාවටත් අපි මේ වෙලාව විශේෂයෙන් මතක් කරනවා ස්වාමීන් වහන්සේ නමකට සිවුරක් පූජා කරනවා නම් ඒකේ අවශ්‍ය ප්‍රමාණය දැන් අපිට මේ සිවුර පාවිච්චි කරවන්න බෑ අවශ්‍ය ප්‍රමාණය දිගපළ නැත්නම්. අම්මා කෙනෙකුට සාරියක් අඳින්න බෑනේ අර වැඩි දාලා ඒවා කරන්න. ඒ සාරිය දිගපළලක් තියෙන්න තේ. ඒ වගේ අපිට මේ චීවරයේ පුරවන්න මේක දිගපළලක් තියෙන්න ඕන. ඉතින් අද මේකේ ප්‍රමිතියක් නැතිකම නිසා ඉතින් අපි ඒක නොයෙක් අවස්ථාවල නොයෙක් බලධාරීන්ටත් ඉපත් කරලා තියෙනවා මේ අකපිරිකර ක්‍රමවේදය ටිකක් වෙනස් කරන්න කියලා. මොකද මේකෙන් මිනිස්සුන්ට සක්කච්ඡකාරීව හොඳ කුසලයක් සිද්ධ වෙනවද කියලා හිතන්නත් බෑ. මේක නිකන් සංකේතාත්මකව ස්වාමීන් වහන්සේලාට පූජා කරනවා. ස්වාමීන් වහන්සේලාට ඔය තව කහෙට කොට හරි පූජා කරනවා. ඒක මේක වටේ යන දෙයක් බවට පත් වෙලා තියෙනවා. බොහෝ වෙලාවට මේ පූජා කරන අටපිරිකර හාමුදුරු කිව්වා වගේ බොහෝ පන්සල්වල ලිහලා පුද්ගලික පරිහරණයට ගන්න අවස්ථා ඉතාමත් විරලයි. ඒ නිසා හේතුව ප්‍රමිතීන්ගෙන් අඩු තත්වයක තියෙන්නේ. ඉතින් දැන් අපේ දායකයොත් පුරුදු වෙලා ඉන්න අපේ හානේ කොහොම හරි ඉති බණක් කියනවා නම් අටපිරිකරක් දෙන්න ඕන කියන සම්ප්‍රදාය තුළ ඔය කොහෙන් හරි තියෙන කඩේකින් තියෙන අටපිරිකරක් ගෙනල්ලා දෙනවා ලේසියටත් එක්ක. හැබැයි අටපිරිකර ජීවිතේ කොහොම හරි පූජා කරන්න ඕන. ඒක එක සැරේට බැරි නම් අට සැරයකට හරි හොඳ ක්වලිටි තියෙන හොඳ ප්‍රමිතියෙන් යුක්ත පිරිකරක් පූජා කිරීම තමයි වටින්නේ. මම හිතන්නේ අටපිරිකර වුණත් එක සැරේට පූජා කරනවා වැඩි හාමුදුරනේ අට සැරේකට පූජා කරාම කුසලයේ වැඩිවීමක් වෙන්නේ නැද්ද? ඇත්තටම මේ එහෙම කුසලයේ වැඩි වෙනවා. ඒකට යෙදෙන කාල සීමාව චේතනා ප්‍රමාණය වැඩි. අනිත් එක ස්වාමීන් වහන්සේ දැන් අපිට හොඳ සිවුරක් වුණත් දැන් අද දැන් අපි පුරුදු වෙලා තියෙන විදිහට කෙනෙක් හොඳම සිවුරයක් සිවුරු දෙපළ සිවුර තනිපට සිවුර අඳිනේ පාත්‍රයේ සියල්ල මේකට ගැට ගහලා අට පිටතරක් වශයෙන් පුඳ කළොත් අපි අර ගොඩකම තමයි දාන්නේ. ඒ නිසා දැන් අද අපිට සිවුරු දායකෝ කැමති නම් අපි අටපිරිකරක් පරිහරණය කරනවා දකින්න ශාවින් වහන්සේ කියපු විදිහට වෙන වෙනම පූජා කරන එක තමයි දැන් වටින්නේ. වඩාත් යෝග්‍ය. මේ වෙලාවේ තවත් දෙයක් අපේ ශාවින් වහන්සේ නමක් කියපු කතාවක්. ඉතින් මම මේක මේ හැමදෙනාටම එල්ල කරන චෝදනාවකුත් නෙවෙයි. එහෙනම්. ඒතර මොකද මේ අටපිරිකර කියන එක මිනිසුන් දෙච්චර එක ගාණක් නෑ. අපේ ස්වාමීන් වහන්සේ නමක් මේ සෑගල්ලේ පැත්තේ උන්වහන්සේට සිවුරු ගොඩ උන්වහන්සේගේ ගබඩාවේ තියෙනවා. නමුත් පාවිච්චි කරන්න සිවුරක් නැහැ. දායක මහත්තයාට කිව්වහම සිවුරක් අරන් එන්න කියලා කඩෙන් නමුත් ඒ ගෙනාව එකක් පාවිච්චි කරන්න බෑ. අන්තිම උන්වහන්සේම තීරණය කරනවා මේ දායක මහත්තයා සමග මේ කඩේට ගිහිල්ලා සිවුර ගන්න. ඉතින් මේ ස්වාමීන් වහන්සේ චීවර කඩේකට ගිහිල්ලා සිවුර මිල දීලා දායක මහත්මයා මුදල් දීලා චීවර ගත්තාම ඉතනට ඇවිල්ලා තියෙනවා ලොකු වාහනයකින් නෝන කෙනෙක්. ඉතින් ඇවිල්ලා මේ අර කඩේ ඉන්න වෙන සහායකයා දුවලා ගිහලා ඒ නෝනාගෙන් අහලා තියෙනවා මොකක්ද අවශ්‍ය? අටපිරිකරක්. ඊට පස්සේ ඉතින් මේ නෝනාගේ ස්වභාවය හැටියට ලොකු අටපිරිකරක් මේකත් පාමුද්දාක් විතර. අපෝච්චර වැඩි අන්තිමට මේ නෝන අන්තිම 1500 අටපිරිකර තමයි අරගත්තේ. ඉතින් අර ස්වාමීන් වහන්සේ දැන් පැත්තක ඉඳලා බලාගෙන මේක. ඉතින් මට ඇවිල්ලා කො ස්වාමීන් වහන්සේ බලන්න අපේ ජීවිත දැන් මිනිස්සෙක් නම් ඉතින් Tamanට අවශ්‍ය ඇඳුම පැළඳුම ඒ අඳින්න පුළුවන් විදියට පරිහරණය කරන්න පුළුවන් විදියට හොඳම දේවල් ගන්නවා. නමුත් මට හිතා ගන්න දැන් මගේ ඇප් දෙකෙන්ම දැකපු දේ ඒ නෝනා ඒ අර මොකද ඒකේ නෝනට දොස් කියලා වැඩකුත් නැහැ. මොකද අටපිරිකරණේ පූජා කරන්න ඕනේ. ඉතින් ඔය මොකක් හරි ඒගොල්ලෝ තේරුමකුත් නැහැ. මේක පූජා කරා නම් ඇති කියන මොකද 15000කින් කරගන්නදී 1500කින් කරගන්න පුළුවන් නම් ඉතින් කවුද කැමති වෙන්නේ. ඒ නිසා අපේ දායක කාර්යකාරීන් විශේෂයෙන් මතක් කරනවා ස්වාමීන් වහන්සේ නමකට චූරා පූජා කරනවා නම් උන්වහන්සේගෙන් අහලා උන්වහන්සේගේ උස දිගපළල අහලා ඉතින් පොරවන සිවුරු ඒ රිදි වර්ගය අහලා පාට පාට අහලා ඒක ඇත්තට එහෙම පූජා කරනවා නම් ඒක ඉතාම කාලෝචිතයි කියලා විශේෂයෙන් වෙලා මතක් කරන්න ඕනේ. එහෙමයි. දැන් අපේ හාමුදුරනේ දැන් අපි අටපිරිකර පිළිමවත් කතාව ආවේ මේ සිවුරු හැඩ ගන්නවල භික්ෂුන් වහන්සේලා පරවන හැටි දැකලා බුදුරජාණන් වහන්සේ විමසලා උන්වහන්සේ ඒ පිළිබඳවත් සිල්පදයක් පනවලා තියෙනවා. ඒතකොට අපේ හාමුදුරනේ මේ සිල්පද පැනවීම තුළ තවත් විශේෂ දෙයක් තමයි මේ ආදිකම්මිකයා නිදහස් වීම කියන එක අපේ හාමුදුරනේ. ඒ කියන්නේ මෙතෙක් සිල්පදයක් පනවලා නැත්නම් ඒ එවන් දෙයක් කවුරු හරි නොගැලපෙන ක්‍රියාවක් කරලා තියෙනවනම් ඊට පස්සේ ඒ සඳහා සිල්පදයක් පනවලා අර මුලින් කරපු එක්කෙනාක නිදහස් කළා අද පටන් කරන අය මේක වැරදි කියන මේ ස්වභාවයේ බුදුරජාණන් වහන්සේ විසින් අවදාන ඒ ඒ පිළිබඳව අපි හාමුදුරු පොඩ්ඩක් කරුණු විස්තර කරමු. ඔව් ඇත්තම තථාගතයන් වහන්සේ ඉතින් ਸਰව සාධාරණයි. තථාගතයන් වහන්සේ දැන් මූලිකවම සික පදයක් නේ අපි කියමු අදින්නාදාන ශික්ෂාපදේ. අදින්නාදාන ශික්ෂාපදේ මුලින්ම ඒ ආදි කර්මික අපේ ස්වාමීන් වහන්සේ කියපු විදිහට තථාගතයන් වහන්සේගේ මේ නීති මාලාව ගත්තහම ලෝකයේ තියෙන දියුණුවම නීති මාලාව. එහෙමයි. ඉතින් මේ විවස්ථාව මේ කවදාවත් සංශෝධනයකට පත් නොවිච්ච නීතිමාලාවක් තමයි අපිට ඇත්තම තියෙන විනය හැටියට. අතිශයින් ප්‍රජාතන්ත්‍රවාදී. අතිශයින්ම ප්‍රජාතන්ත්‍රවාදී. එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දැන් ඇත්තටම සිකපද සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ පනවලා උන්වහන්සේ ශික්ෂාපදේ නැවත වෙනස් කරනවා. ආ මේක ගිලනුන්ට මේක ප්‍රශ්නයක් නෑ. ඒ වගේ තථාගතයන් වහන්සේ ගිලනුන්ට අනාපත්‍ය වාර දැන් සමහර අවස්ථාවල අපි ඒකේ සමහර සමහර ශික්ෂාපද තියෙනවා. ඒ ශික්ෂාපදවලදී බුදුරජාණන් දේශනා කරන උන්වහන්සේ හරිම මහා කාරුණිකයි. උන්වහන්සේ ශික්ෂාපදේ පනවලා ඒ සමහර ශික්ෂාපද තියෙනවා මම හිතන්නේ වාර 8 9 වෙනස් කරපවත්තා. දැන් ඇත්තටම අර තියෙන ව්‍යවස්ථාව වගේ තමයි. අද තියෙන ව්‍යවස්ථාව 19ටම ගිහිල්ලා 19 කරන්න හදනවා සමහරවිට. ඒ වගේ තථාගතයන් වහන්සේ ඒ පිටුන් වහන්සේලාගේ ස්වභාවයන් දැනගෙන ඒ ශික්ෂාපදේ ඒ අවස්ථාවල වෙනස් කරලා තියෙනවා. ඉතින් ආදි කර්මිකේ කාර්මිකයාට ඉතින් ඇත්තටම ඒ ශික්ෂාපදේ පළමුවෙන්ම කඩපු කෙනාට ඒක ශික්ෂාපදයක් පනවලක් නැහැ. ඒ නිසා උන්වහන්සේ ආව නිදහස් කරන එක ඉතින් අපිට බැලු බලන කරුණාවෙන් සිද්ධ කරන කරුණාවෙන් සිද්ධ කරන දෙයක්. එහෙමයි. එතකොට අපේ හාමුදුරු සිහිපත් කළා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අවුරුදු 20කට පස්සේ තමයි සිල්පද පැනවීම කළේ. කියන්නේ ස්වාමින් වහන්සේලා කෙරෙහි අනවශ්‍ය විදිහේ පීඩනයක් එල්ල කරන්න උන්වහන්සේ කිසි ලෙසකින්වත් උත්සුක වුණේ නැහැ. නමුත් අවුරුදු 20ක් ගත වෙනකොට මේ ශාසනයට ලැබිච්ච ප්‍රතිලාභ වැඩි වුණා. රාජරාජ මහා මාත්‍යාදීන් මේ භික්ෂුන් වහන්සේලා කෙරෙහි මහත්සේ ගෞරවයෙන් සිව්පසින් අපෝපස්ථාන කරන්න ගත්තා. ඒ සිව්පස දිහා බලාගෙන හිටපු අන්‍යාගමිකයෝ කල්පනා කළා අපි මේ ආගම්වලට වෙලා අපේ මේ සම්ප්‍රදායන් තුල හිර වෙලා දුක් විඳිනවට වැඩිය හොඳයි. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ළඟ ගිහිල්ලා මහාන වුණා නම් හොඳට කාලා ඇඳලා සතුටින් ඉන්න පුළුවන් කියලා. අන්නේ ආකල්පවලින් පසු කාලීනව පැවිදි වෙන්න ගත්තා. මුල් කාලේදී අපේ හාමුදුරනේ උදෙක් විමුක්තිය සඳහාම පැවිදි වෙච්ච අය පසු කාලීනව ලාභ සත්කාර සඳහා පැවිදින්න ගත්තා. ඒ තුල සිල්පද උල්ලංඝනය වීමකට නැඹුරු වුණා නේද? අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේ හොඳ දැනකට ආවා. දැන් මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන එක පිළිබඳව විශේෂයෙන් අපි අවධානය යොමුනට ඕන. එහෙමයි. විනය පිටකයේ තියෙනවා මම හිතනවා මෙතනදී ඒ උපමාව කිව්ව කිව්වොත් කාලෝචිතයි කියලා. එනි තථාගතයන් වහන්සේ දේශනා කරනවා එක අවස්ථාවක දැන් භික්ෂුවට තියෙන දැන් භ්‍රමචාරී ජීවිතයේ තියෙන තොණ්ඩු හැටියට මායාවේ තොණ්ඩු හැටියට සැලකන්නේ ස්ත්‍රියනේ. එහෙමයි. එහෙනම් තමයි විනය පිටකයේ තුල තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා යම්කිසි ස්ත්‍රියක් පංචකල්යාණින් යුක්ත ස්ත්‍රියක් අඩනිරුවත් කරලා ඒ හා සමාන වයසක ඉන්න භික්ෂුවක් රහස් ස්ථානයකට තානවා. බොහොම නිදහසේ ඉන්න. ඒ භික්ෂුවට පුළුවන් කියන තමන්ගේ උපසම්පදාව ගැන හිතලා ඒ අන්තරාවෙන් මිදෙන්න අර මායාවේ තොණ්ඩුවෙන් ගැලවෙන්න පුළුවන් කියලා. හැබැයි ඒ භික්ෂුන් වහන්සේට බෑ කියනවා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් ගැලවෙන්න. මොකද අර්ථන තියෙන ඒ අනතුරු පේන අනතුරක් අනතුරක් දකින්න. දකින්න පේන තියෙනවා. නමුත් මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන එක සම්බන්ධව පේන්නේ අද කාලේ අපි මේ වර්තමානයෙන් ගත්තත් මේ හොඳට බණ කියපු ස්වාමීන් වහන්සේලා බලන්න අද වැටලා ඉන්න තැන. මේකට හේතුව තමයි ඇත්තටම මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. මේක මේ ස්වාමීන් වහන්සේලාට විතරක් නෙවෙයි ගිහියන්ට උනත් එහෙමයි. සමහර කෙනෙක් දැන් බලන්න උඩටම ගියාට පස්සේ දැන් හමුදා නායකයෙක් අපි උදාහරණ මම කියන්නේ. උඩටම ගියාට පස්සේ සමහරවිට නෝන මදි වෙනවා. ඒක මොකද අර ජනප්‍රියත්වයේත් එක්ක මිනිස් විනාශ වෙනවා. ක්‍රීඩකයෙක් බලන්න. ක්‍රීඩකයෙක් උඩටම ගියාම එයා විනාශ වෙනවා. නළුවෙක් නිලියක් ස්වාමීන් වහන්සේලාටත් එච්චරයි. ඒ නිසා මේ ජනප්‍රියතාවය කියන එක හරිය භයානක දෙයක්. ඉතින් මේ අපි නිතරම අර පැරණි ස්වාමීන් වහන්සේ නමක් කියලා තියෙනවා බිත්තුන් වහන්සේලාට යම් දෙයක් කරනකොට ඉතින් හොඳට සිහි කල්පනාව නැත්තම් Taman ගොළුව හරි අතගාලා බලන තමන් කවුද කියලා. තමන් මහාන කෙනෙක් බව දැනෙනවා. දැනෙනවා. ඒ කියන්නේ தත්ත්වයට ගෑවහම කියන්නේ. එහෙමයි අපි හන්නේ දැන් අපේ හැඳුර හොඳ විග්‍රහයක් කළා මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිළිබඳව මට මතක් වෙනවා පාලි පාඨයක් ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ අවධානය කරනවා බලිසෝ භික්කවේ ලාභ සත්කාර සිලෝකෝ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා හරියට බිලි කොක්ක කැමුණා වගේ දැන් මාළුවෙක් බිලි කොක්ක කෑ හැම වුණාම උගුරු දණ්ඩෙම කඩලා යනවනේ. මේ මරණයෙන්ම කෙලවර වෙන්නේ ජීවිතේ. අන්න ඒ වගේ බොහෝම අනතුරුදායකයි. දාරුණෝ භික්කවේ ලාභ සක්කාර සිරූපෝ. ඊටාම දරුණු ප්‍රතිවිපාක ගෙන දෙන්නට හේතු වෙනවා. ඉතින් මේ කෙසේ වෙතත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට අනුගත වීම නිසා පැවිදි වෙච්ච උදවිය ඒවා භුක්ති විඳින්නට ගත මිසක් ශිල්පද ආරක්ෂා කරන්නට පෙළඹුන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් කල් භූම පෙරම් පුරලා මහා කැපවීමකින් අනාවරණය කරගත්ත මේ සද්ධර්මය මේ ශාසනය මේ දුස්සීල භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාකලාපයන් නිසා ඉක්මනින් වියකී යනවා දකින්න බුදුහාමුදුරුවෝ කැමති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේ අනාගතයටත් මේ ශාසනය ඉතිරි කිරීම සඳහා ආරක්ෂා කරන්න අවශ්‍ය ඒ සිල්පද පැනවීම ආදී සිද්ධ කළේ. එතකොට අපේ හාමුදුරනේ මේ සීලය තවත් වර්ගීකරණයකට ලක් වෙලා තියෙන මේ චතුපාරිශුද්ධ සීලය හෙවත් සිව්පිරිසිදු සීල් කියලා. ඒ පිළිබඳව අපි හඳුර පොඩි විග්‍රහයක් කළොත් ස්වාමීන් මේ චතුපාරිශුද්ධ සීලය කිවම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සම්සිත සීලය. එහෙමයි. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ මේ අපි මේ ගිහියන්ටත් කරන සාකච්ඡාවක් නිසා අපි දෙපැත්තටම ගැළපෙන විදිහට කිව්වොත් අපි සමාදාන වැඩි හරියක් ගිහියයි තමයි මේක ආරම්භ තමයි ඇත්තේ. ආරම්භ තමයි ඇත්තේ. මේ සීලය කොහොමද ජීවිතයට ගලපගන්නේ කියන එකත් එක්ක තමයි විග්‍රහය කෙරෙන්නේ. විග්‍රහ කරන්නට ඕන. එතකොට සම්හංශ ප්‍රාතිමොක්ෂය. සමාදන් වෙච්ච සීලය බොහෝම ගෞරවයෙන් අර අනුමත්තේසු වජ්ජේසු වය දස්සාය කියලා ධර්මයේ සඳහන් වෙන විදිහට ඒ කුඩා ශිකපදයක්වත් කඩන්න නැතුව ආරක්ෂා කිරීම තමයි පාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි සරල කරුත් පංසිල් ප්‍රතිමෝක්ෂ සංවර සීලෙට ගන්න පුළුවන් නේ. ඒතරම ගන්න පුළුවන්. ප්‍රාත්මේ පංචිල් ආදිවර්තන සීල. ගිහියට ගැළපෙන සීල් මහලක යන විදිහට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය නේ. ගිහියට ගැළපෙන සීල් තමයි ස්වාමීන් වහන්සේ පංචිල් ආදිපත්ත මුසිල් පෝසතාර්ථාංග සිල් නවාත්නමාංග උපෝසසින් ගාත දසසිල්. ඒ අතරම ත්‍රිපිටකයේ හැමතැනම තියෙන පංචසිල් තමයි. <laughs> දැන් බොහෝ තැන්වල ආදිවට්ටම සීලය ගැන සඳහන් වෙනවා. නමුත් මම නම් කිසිම දවසක ආදිවට්ටමක සීලය ත්‍රිපිටකයේ තියෙනව දැකලා නැහැ. එහෙනම් ත්‍රිපිටකයේ හැම තැනම තියෙන්නේ දැන් සෝතාපට්ටි අංගවලත් ආර්යකාන්ත සීලය හැටියට පෙන්වන්නේ මේ පංචශීලම. එහෙනම් ඒ නිසා මෙන්න මේ ශික්ෂාපද ටික ඊටාම ගෞරවයෙන් ආරක්ෂා කිරීම තමයි ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියලා කියන්නේ. ඒතර මේවා ආරක්ෂා කරන කෙනා ඒකාන්තයෙන් දුගතියේ යෑමෙන් වළකිනවා. සුගතිගාමී වෙන්න ඒක අපායෙන් ගැලවෙන්න ඒකාන්තයෙන් උපකාර වෙනවා. ප්‍රාතිමොක්ඛ සංවර සීලය ආරක්ෂා කිරීම. කොච්චර දන් දුන්නත් අපායෙන් ගැලවෙන්න ලේසි නෑ. අපායෙන් ගැලවෙන්න නම් අනිවාර්යෙන් සීල ආරක්ෂා කරන්න ඕන. අපි ගත්තොත් දැන් බලන්න දන් දීලා අපි තිරිසන් අපාය ගත්තොත් දැන් බල්ලෙක් ගත්තොත් දැන් සමහර බල්ලෝ ඉන්නවා ඉතින් ලොකු වාහනවල යන්නේ ඊළඟට ඒ බල්ලා ඇවිද්දවන්න කෙනෙක් ඉන්නවා කෑම දෙන්න කෙනෙක් ඉන්නවා සාමාන්‍ය මිනිස්සුයෙකුට වඩා ලොකු වියදමක් මාසෙකට බෙහෙත් ඒ බල්ලාට වෙන දරන්න වෙනවා උපැන්න සහතික තියෙන බල්ලොත් ඉන්නවා ආ එහෙමයි ඒ විතරක් නෙවෙයි අපහන් සමහර නෝනල මාත්‍ය මේ මහත්තුරු මාත්‍යකම ඇවිල්ලා කියලා තියෙනවා මේ වගේ මිනිහෙක් වුණාට වැඩිය හොඳයි අර වගේ බල්ලෙක් වුණා. මොකද ඒක මහත්යට වැඩිය ආසයෙන් සමහර නොනොර බල්ලට කලකට. මේවා ඉදන අවස්ථා තියෙනවා නේද? <laughs> එතකොට ඇත්තටම මේ එතකොට බලන්න එතන කොච්චර සැප සම්පත් ලැබුවත් තිරිසන් අපායයි. අර දන් දීලා තියෙන නිසා ලැබෙනවා. නමුත් සිල් ආරක්ෂා කරලා නැති නිසා ඒ අපායෙන් ගැලවෙන්න විදිහක් නැහැ. ඒ නිසා ඒක තමයි ප්‍රාතිමොක්ඛ සංවර සීලය. සමාවෙන් අපි හඳුරන්නේ දැන් සීලයෙන් කරන්නේ කායිකව වාචසිකව සහ එක්තරා විදිහක මානසික සංවරයකුත් ඇති කරගන්න එකනේ. එතකොට මේ දැන් මැරෙන වෙලාවේදී කවුරු හරි කෙනෙක් හොඳට සීලය පුරුදු කරලා තියෙනවා නම් එයාගේ හිතට නරක සිතිවිල්ලක් එන වෙලාවක උනත් ඒක පාලනය කරගන්න හැකියාව තියෙන අර පුරුදු කරන සීලය නිසා, ඉවසීමේ ගුණය නිසා නේද හාමුදුරුවෝ. අනිවාර්යයෙන්ම දැන් ඇත්තටම මේ අර පුංචි කතාවක් මට මතක් වුණා. අර නැවුනගලා 700ක් පිරිස මුහුද යනවා. ඒක නැව මුහුදුපත් වෙනවා. මුහුදුපත් වෙන වෙලාවේ එක මිනිස්සෙක් කොහොම සන්තෝෂයෙන් ඉන්නවා. අනිත් අය ඔක්කොම අඬනවා. එහෙමයි. ඒක අර සන්තෝෂයෙන් ඉන්න මිනිසයාගෙන් අහනවා අනිත් අය මොකද මේ වාට බයක් නැත්තේ නෑ මම මට බයක් නෑ මම කෙනෙකුට අහවල් ස්වාමීන් වහන්සේ ළඟට ගිහලා දන් දීලා මං සිල් සමාදන් වෙලා ආවේ. ඒ ශික්ෂාපද එකක්වත් මගේ කැඩලා නෑ. ඒ වෙලාවේ මේ පිරිස කියන අනේ එහෙනම් අපිටත් ඒ ශික්ෂාව සමාදන් කරවන්න. එහෙම. මේ ඇත්තටම ඒ වෙලාවේ මේ මේ පුරුෂයාට මේ ඔක්කොටම එකපාර අයියෙන් මේ සිල් සමාදන් කරවන්න බැරි නිසා ඉස්සර සෙනඟ වැඩි. සෙනඟ වැඩි. ඉතින් මේක හය කොටසකට බෙදලා 100ට 100 100 දෙනෙකුට ඉස්සලා ශික්ෂාපද පනවන මේ විදිහට අන්තිම පිරිසු සිල් සමාදන් වෙලා තියෙන්නේ මේ හරියට මේ වතුර කටේ ගෑවෙන නොගෑවෙන ගිලිගිලි වගේ. ගිලිගිලි වගේ. ඒ සියලු දෙනාම ධර්මයේ සඳහන් වෙනවා විමානවත් වල ඒ සියලු දෙනාම දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉපදිලා තියෙනවා. අර සතුල්පක අයිග දේවතාවෝ කියලා කියන එක. අන්න හරි. ඉතින් ඇත්තට බලන්න එතකොට මේ කොච්චර මේ සීලේ ආනුභාවයක් තියෙනවද කියලා අර මුත්ම නැතුව අර බියෙන් හිටපු අයට ඒ බිය නැති කරගන්න මහා ශක්තියක් ඇති කරගන්න මේ සීලේ උපකාර වුණා. සහ අපේ හාමුදුරුවෝ කියපු කතාව අර දානය ප්‍රමාණවත් නැහැ කෙනෙක්ව අපායෙන් නිදහස් කරන්න සීලයයි වටින කියන එකට තවත් නිදර්ශනයක් නේ අපි අහන්නේ ධර්මාශෝක රජුරු විහෙර විහාරාරාම 84000ක් හදවපු කෙනා අන්තිමේදී අර මරණාසන්න මොහොතේදී බුලත් කොලෙන් පවන් සැලුවයි කියලා ඇති කේන්ති ඇති කරගත්තා. ඒ ඒ ඒ ද්වේෂ සහගත සිටිවිල්ල පාලනය කරගත්තා නම් එතුමා මරණින් පස්සේ සතියකට හරි දුගතියට යන්නේ නැහැනේ. එතකොට මේ මේ සීලමය ශික්ෂණය අර කන්ති පරමන් තපෝ කියවෝ ඉවසීමයි පරම සීලය කියන තත්ත්වය එතුමාට තිබුණ නැති හින්දා තමයි එතුමා ඉවසීමේ ස්වාමීන් හොඳට තේරෙනවා මේ ප්‍රාතිමුක්ත සංවර සීලයත් එක්ක ඉන්ද්‍රිය සංවර සීලේ අනිවාර්යෙන් යන්න ඕනේ. යන්න ඕනේ. ඉන්ද්‍රිය සංවර සීලයක් හරියට නැත්නම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලයක් ආරක්ෂා කරන්නත් බෑ. ඒක ඉන්ද්‍රිය නසංවර නම් අර සීල් කැඩෙන්න තියෙන ඉඩ වැඩි. ඒ ඒ අවස්ථාව වැඩි. එහෙම. එතකොට අපි අපේ දැන් ප්‍රාතිමෝක්ෂ සංගත සීලෙන් ඉන්ද්‍රිය සංගත සීලයට ගියොත් ඒ ගැන පොඩි විග්‍රහයක් කළොත් ඉන්ද්‍රිය දැන් ප්‍රාතිමෝක්ෂ සංගත සීලේ ආරක්ෂා කිරීම පිළිබඳව දැන් අපිට පැහැදිලි දැන් අපි දැන් මේලා මතක් වුණා අර එක ස්වාමීන් වහන්සේ නමක් අර රසකින්ද වෙලකින් හොරු අර වනේ මේ ඉතින් මේ බිත්තුන් වහන්සේ අල්ලගෙන රසකින්ද වෙලකින් මේ බිත්තුන් වහන්සේ නැගලා දාලා ගියා. ගියා. ඒ බිත්තුන් වහන්සේ මේ වැල කඩාගත්තු චිකපදයක් කැඩෙන නිසා උන්වහන්සේ උපසම්පදා භික්ෂුන් වහන්සේ උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක්. ඉතින් මේ උන්වහන්සේ ඒ වෙලාවේ ඒ වැල කඩා ගන්න නැතුව දින හතක් निराහාරව උන්වහන්සේ තර වැඩ සිටියා. එහෙම. ලැබුගින්නක් ඇතිලා උන්වහන්සේ මොහොතේ විපස්සනා වඩ රහත් උනායි කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඒකට බලන්න ශික්ෂාකාමීත්වය. ඉතින් ඉන්ද්‍රිය සංවර සීලය ගැන ගත්තොත් දැන් මේ අසකරණාසය දිව ශරීරය මේ මනස කියන මෙන්න මේ ඉන්ද්‍රියන් ටික සංවර කර ගැනීම. ඒතර මේ ඉන්ද්‍රිය සංවර සීලය ස්වාමීන් වහන්සේ දැන් ආදිත්ත පරයාය සූත්‍රය හැටියට ගත්තත් කෙනෙකුට සුගතිගාමි වෙන්න තියෙන හොඳම මාර්ගය තමයි මේ ඉන්ද්‍රිය සංවරය. මේ ආයතන පිළිබඳව අපේ බෞද්ධෝ මීට වඩා විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. මොකද දැන් ආදිත්ත පරයාය සූත්‍රය හැටියට කියනකොට දැන් සමහර මිනිස්සු මගෙන් අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ එහෙනම් අපිට මේ අපායෙන් ගැලවෙන්න බැරි වෙයි වගේ නේද කියලා සමහරු අහලා තියෙනවා. මොකද යම් කෙනෙක් ඇහෙන් රූපයක් බලලා ඒ රූපය හා සම්බන්ධව ඒ ආශාවෙන් යුක්තව සිත මෙහෙවනවට වඩා හොඳයි කියනවනේ තථාගතයන් වහන්සේ මේ රත්විච්ච යකඩේකින් ඇහැට අනගන්න එක. ඒතර අපිට කොච්චර අනුතරක් වෙනවද? දැන් මේකෙන් ස්වාමීන් වහන්සේ කියන්නේ මේ තථාගත ධර්මය අන්තවාදී ධර්මයක් නෙවෙයි. එහෙමනම් ගිහියන්ට කතාද බඳින්න පස්ලා මේ ධර්මයේ කොතනවත් නැහැ. ඊළඟට මේ ගෙවල් හදන්න එපා ළමයි හදන්න එපා එහෙම කියලා නෑ. මෙතන තියෙන්නේ අවබෝධයෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අපායෙන් ගැලවෙන්න පුළුවන්. ඒ අවබෝධය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් අපිට වෙලා තියෙන්නේ මේ අනවබෝධය කියලා කියන්නේ දැන් බිරිඳක් ඉන්නවා. ඒ බිරිඳට විවාහ වුණා නම් ආදරෙන් ඒ ඉන්න ඕනේ. සලකන්න ඕනේ. සලකන්න ඕනේ. හැබැයි අපේ අය වරද්ද ගන්න බිරිඳට බැඳෙනවා. ඒ බිරිඳත් අරගෙන යහ ලෝකෙට යන්නයි කල්පනාව. මොන උතනයි වරදින්නේ. ගෙයක් හදනවා. ඉතින් ගේ හිටියට ප්‍රශ්නයක් නැහැ. ගෙවල් හදන්න එපා කියලා නැහැ. නමුත් වරදින්නේ මේ මේ ගෙදරත් අරගෙනයි එහා ලෝකයට යන්න කල්පනා කරන්නේ. ඒ නිසා මේ ඉන්ද්‍රිය සංගය කියන්නේ දැන් බිරිඳක් විවාහ කරගන්නවා කවුරු හරි කාන්තාවක් බිරිඳ බවට පත් කරගන්නවා ඒ බිරිඳ කෙරෙහි ආදරයෙන් සෙනෙහසින් ජීවත් වෙලා ඉන්නකම් සලකන්න ඕනේ නේද? ඔව්. නැත්තම් මේ අතහරින්නේ කියලා ඉවරලා එයා අතහැරලා තව එක්කෙනෙක් අල්ල ගන්න ආකල්පය නෙවෙයි ඒක තමයි. එහෙම දෙයක් නෙවෙයි. දැන් බොහොම අවබෝධයෙන්. මේ බෝඩ් දාගෙන කරන දේවල් නෙවෙයි. අන්තික ප්‍රතිපත්ති කියන දේවල් මේ බෝඩ් දාගෙන ප්‍රසිද්ධිය කරන දේවල් නෙවෙයි. දැන් අපි ගොඩාක් අම්මලා වරද්ද ගන්න තැනක් තමයි පන්සලට කියලා බණක් අහනවා. බලක් බණක් අහලා මේ පුංචි දරුවන්ට කියන දැන් ඔයාලට මගේ බැඳීමක් නැහැ. මම ඔයගොල්ලෝ අතහැරලා ඉන්නේ. එහෙම එකක් නෑ. නමුත් වචනෙන් කියනවා. ඒ දරුවන්ට ආදරය අවශ්‍යයි. ඒ දරුවෝ වෙන වෙන දේවල් පස්සේ යනවා. යන්න පෙළඹෙනවා. ඉතින් ඊළඟට පවුලක් පිරිහෙනවා. මේ ධර්මයක් වැඩින්නෙත් නෑ. ඒ නිසා මේ ಗುಣධර්ම කියන ඒවා හොඳට මතක තියාගන්න ඕනේ. ඇඟට නොදැනි තමයි මේවා වඩන්න වඩන්නට ඕනේ. අපෙන් තවත් අර මට තව පොඩ්ඩක් විග්‍රහ කරගන්න. දැන් අර රූපයක් දිහා බලලා කෙලස් රාග සිතින් රූප බලලා කෙලස් අවශ්‍ය ගන්නවට වැඩිය හොඳයි. මේ රත් කරපු යකඩයකින් කූරකින් ඇහැට අනගන්න එක කියන එකෙන් අදහස් කරන්නේ හඳුරන්නේ දැන් ඒ එහෙම රූපයේහි රාගසිතින් බැඳී යාම තුල ඊළඟට ඒක මරණාසන්න මොහොතේ මතක් වුණොත් අපායට ගිහිල්ලා විඳින්න වෙන දුක අර යකඩ කූරෙන් අනින දුකට වැඩිය වැඩි කියන ඒක තහවුරු කරන්න යොදපු එකක් මිසක් යකඩ කූරෙන් අනගන්න කියන එක නෙවෙයි කියන එකක් අපි තේරුම් ගන්න ඕනේ. තථාගතයන් වහන්සේ මහා කරුණිකයි. උන්වහන්සේ කවදාවත් අපිට මේ ඇහැට යකඩෙන් එනගන්න කියනවා නෙවෙයි. ඉතින් ඇත්තටම දැන් ඒ උන්වහන්සේ වදාළේ මෙතනදී මේ ස්වල්ප සැපේ නිසා මහා විපත්තියකට භාජනය වෙන්න පුළුවන්. ඒ ඒ මහා කරුණාවෙන් තමයි තථාගතයන් වහන්සේ දේ වදාළේ. ඒ කියන්නේ මේ දුගතිගාමී වෙලා විඳින්න වෙන දුක අප්‍රමාණයි කියන උදාහරණය. ප්‍රමාණ කරන්න බෑ. එහෙම. එහෙම අවධානය කරන්නේ කරුණාව නිසා. කරුණාව නිසා. එතකොට සාන්නහත් ඉන්ද්‍රිය සංවර සීලය දැන් ආරක්ෂා කරපු ස්වාමීන් වහන්සේලා ගැන මෙලයි පොඩ්ඩක් මතක් කරු. දැන් චිත්තගුත්ත ස්වාමීන් වහන්සේ අවුරුදු 60ක් උන්වහන්සේ ගල්ලේනේ වැඩ ඉඳලා තියෙනවා. නමුත් ඒ ගල්ලේනේ ලංකාවේ ස්වාමීන් වහන්සේ නම. කරඬු කරඬුලේන මං හිතන්නේ. වැඩ හිටපු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අවුරුදු 60ක් යනකම් දැකලා නැහැ මේ ගල්ලිනේ චිත්‍රය ඇඳලා තියෙනවා කියලා. ඒතර උන්වහන්සේගේ ඒ තරම් ඉන්ද්‍රිය සංවරයක් තිබිලා තියෙනවා. ඊළඟට ඒ අපි හන්නේ එතනත් මට පොඩ්ඩක් දැනගන්න ඕන. ඉන්ද්‍රිය සංවර කියන්නේ ඇහැ සංවර කරනවා කියන්නේ අපි හඳුරන්නේ ඇහැට පේන රූප බලන්නේ නැතුව ඉඳීමද එහෙම නැත්නම් පෙනෙන රූපය තුළ කෙලෙස් අවසා ගන්න නැතුව ඉඳීමද මොකද මේ අපි මේ සමාජ ජීවත් වෙනකොට අපි අහන්නේ අපිට ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, නහයක් තියෙනවා, දිවක් තියෙනවා, කයක් තියෙනවා. ඉතින් බාහිර සමාජ රූප තියෙනවා, ශබ්ද තියෙනවා, මේ ඔක්කොම අරමුණු තියෙනවනේ. දැන් ඒව තියේදී ඒවා බලහත්කාරයෙන් නොබල ඉන්නකද? එහෙම නැත්නම් තෙමෙද්දී ඒවා ඒවා හැමුවේ කෙලෙස් හවුසා ගන්න නැති ඉඳීමද ඉන්ද්‍රිය සමරසය. ඔව් දැන් මේ දෙපැත්තම හරි ස්වාමීන් වහන්සේ දැන් මේ පුහුණුව ලබන කාලය තුළ මේ දැන් ඉතින් තථාගතයන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය ගැන මේ සුතුලි සම්වැඳ පුරවාගෙන විදියටක්. ඉතින් වික්ෂුන් වහන්සේට බලන්න කියලා තියෙන්නේ ඒ වගේ ප්‍රමාණයක්. එහෙමයි. ඒකට අපි දැන් මේ පුහුණුව ලබන කාලය තුල ඇත්තටම ඒක පුහුණුවක් නේ. මේ පුහුණුව ලබන කාලය තුල ඒ හික්මීම ඒ ශික්ෂණය අත්‍යවශ්‍යයි. එහෙමයි. ස්වාමීන් වහන්සේ මතු කරපු පැත්ත ඒක අනිවාර්යයෙන්ම ඒක එහෙමම තමයි. මොකද අපි මේ බාහිර ලෝකයේ තියෙන රූප දිහා මොකද මේ කෙලෙස් සංසිඳවා ගන්නවා කියන එක ස්වාමීන් වහන්සේ බොහොම යාප්තියෙන් කරන්න ඕන දෙයක්. එහෙමනම් අපි මූලික පුහුණුවේදී ඒ ශික්ෂණ අත්‍යවශ්‍යයි. පසු කාලීනව අපි මේ පුහුණු වෙලා ඉතා හොඳට මේ සංසුන් භාවය ඇති කරගත්තට පස්සේ අපට පුළුවන් සාමනහන්ස කියන විදිහට මේ ඒ රූපයක් දිහා බලලා කෙලෙස් හිතක් ඇති කරගන්න නැති මත්තමට අපිට හිත ගේන්න පුළුවන්. එහෙම අර දැන් තියෙනෝනේ අපේ හන්දරනේ අර සබ්බාසව සූත්‍රයේ තියෙන්නේ අතිබික්කේ ආසවා පරිවර්ජනා පහතබ්බ සමහර කෙලස් තියෙන මේ ඇති වෙන ස්වභාවයන් බැහැර කිරීමෙන් වළක්වන්න බන් පාරේ යනකොට සර්පෙක් ඉන්නවනම් මේ ගිහිල් පාරම ගිහිල් සර්පයාට කියලා හවා ගන්නේ නැතුව පොඩ්ඩක් බැහැර සර්පයා මගේ හැරලා යන්නේ. ඒ වගේ අවස්ථාවක් දැපයන්නේ. ඒ වගේ අවස්ථාවක් තමයි. ඇත්තටම දැන් අපි අපේ ස්වාමීන් වහන්සේලාට දැන් කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ චිත්‍රාපද විනය පිටකයේ දිහා බලනකොට තේරෙනවා උන්වහන්සේ කොතර දේවල් මේ වළක් කළා තියෙනවද? ඒ වලක් කරලා තියෙන්නේ අර අපෙන්ට එනකන් මේ උන්වහන්සේ මේ ශික්ෂාපද වලින් ස්වාමීන් වහන්සේ හැම ශික්ෂාපදයකින්ම කරන්නේ උන්වහන්සේ අපිව හික්මවලා තියෙනවා. ඒ තැනට ඒ මහා භයානක තත්ත්වයකට වැටෙන්න දෙනුදී උන්වහන්සේ වලක්වලා තියෙන ඒ අවබෝධයෙන් මේ තැනට එනකන්. දැනට එනකන් අර චිත්තගුප්ත මහරහතන් වහන්සේ උන්වහන්සේ රහත් වෙලත් ඒ රහත් වෙන්න කලින් ඉඳලාම අවුරුදු 60ක් ඒ ගල්ලේනේ. ඒ උන්වහන්සේ ඒ අර සංවරයෙන් උන්වහන්සේ කටයුතු කළා. උන්වහන්සේ රහත් වුණාට පස්සෙත් අවුරුදු 60ක් ගියාට පස්සම උන්වහන්සේ දන්නේ මේ ගල්ලෙන්නේ චිත්‍ර තියෙනවා කියලා. දැන් ඒ තරම් උන්වහන්සේගේ සංවරයක් තිබිලා තියෙනවා. ඊළඟට දැන් අපි ගත්තොත් දැන් ඉන්ද්‍රිය සංවර සීලය ගැන කතා කළොත් අර මහා විහාර වාසී වික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේ පින්ඳ පාති වරිනවා. කාන්තාවක් විසුද්ධි මාර්ගයේ තියෙන මේ ලස්සන කතා. එක කාන්තාවක් තමන්ගේ ස්වාමියාත් එක්ක තරහ වෙලා ගෙදරින් යනවා. ඉතින් ගෙදරින් යන ගමන් මේ ස්වාමීන් වහන්සේ දැකලා hina වෙනවා මේ කාන්තාව. මේ ස්වාමීන් වහන්සේ බොහෝම ඉන්ද්‍රිය සංවර සීලයෙන් යුක්තව කටයුතු කරන ස්වාමීන් වහන්සේ නමක්. අටික සංඥාව කඩපහමුදුට. අන්න හරි. ඉතින් ඒ වෙලාවේ මේ කාන්තාව hina වෙනකොට මේ ස්වාමීන් වහන්සේ දැක්කේ මට සැකිල්ලක් වගේ. ඉතින් ඒ පිරිමි කෙනා ඒ කාන්තාව හොයාගෙන යන ගමන් මේ ස්වාමීන් වහන්සේ කියනවා මේ පෙතර කාන්තාවක් තමයි දැක්කද. ඒ වෙලාවේ මේ ස්වාමීන් කාන්තාවද්ද පිරිමින්ද කියලා දන්නේ නැහැ. ඇටසැකිල්ලක් නම් මේ පැත්තට ගියා. ඒතකොට උන්වහන්සේ මොනතරම් ඉන්ද්‍රිය සංවරයක් උන්වහන්සේට තිබිලා තියෙනවද? එතකොට අපි හන්නේ එතන මට තවත් දැනගන්න ඕන දැන්. එතකොට ඒ හාමුදුරුවෝ අර මහත්තයා ආපු වෙලාවේ ඇටසැකිල්ලක් විදියට දැක්කේ නැත්තේ. <laughs> ඒ උන්වහන්සේ ඇත්තට එතනදිත් එතකොට එහෙම නැත්තම් ඒ හාමුදුරුව අවශ්‍ය වෙලාවට අට්ටික සංඥාව පහල කරගත්ත දැන් අර භයානක අර භ්‍රමචර්යාවට මල බන්ධනයක් බඳු රූපයක් එන නිසා එයින් බේරීම සඳහා උන්වහන්සේ අර කාන්තාව අභියස ක්ෂණිකව අතික සංඥාව මේ හිතට ගත්තද එහෙම නැත්නම් හැම තිස්සෙම පේන පේන හැම රූපයක්ම ඇටසැකිල්ලක් විදිහට පේනවා කියන නෑ අතන අපිට ඒක දෙපැත්තම හිතන්න පුළුවන් ස්වාමීන් වහන්සේ දැන් උන්වහන්සේ මොහොතේ ස්වාමීන් වහන්සේ කියන විදිහට මේ විසභාග අරමුණක් නිසා අට්ටික සංඥාව මෙනෙහි කරාවෙන්නත් පුළුවන්. එහෙම නැතු උන්වහන්සේ පටික්කුල මානසිකාරයෙන් පින්නපාති වැඩියා නම් ඒ වෙලාවේ උන්වහන්සේගේ ප්‍රකාශනය උන්වහන්සේ දැක්කේ ඇත්තටම රසකිල්ලක් වගේ වෙන්නත් පුළුවන්. එතකොට කොහොමද වෙනස් වුනේ මහත්ය ඇවිල්ලා හද්දී. එතකොට එහෙම නැත්නම් ඒ ඒකෙත් සඳහන් වෙනවද ඇටසැකිල්ලක් ඇවිල්ලා තවත් හන්තාවක් වෙන විමසුවා කියලා. සඳහනක් වෙන්නේ නැහැ. ඇත්තටම මෙතන කතා පුවතින් අපිට ගම්ම්‍ය කරන්නේ ඒක ඇත්තටම මේ තියෙන ඉන්ද්‍රිය සංවරයේ තියෙන වටිනාකම පිළිබඳව ඒක ඇත්තටම පුරුෂයා සම්බන්ධව නම් එතන සඳහනක් නැහැ. සඳහනක් නැහැ. ඒකෙන් මා හිතන බහන්නේ මූලිකව දැන් අපි ඒ වගේ සංඥාවක් වඩන්නේ ක්ලේශයක් පාලනය කරගන්නනේ කිසියම් එතකොට යම් කිසි අරමුණක් ඒ කෙලෙස් සිටිවිල්ලකට මුල් වෙන අරමුණක් ආවොත් අන්න ඒ අරමුණ හමුවේ අර සංඥාව ඉස්මතු කර ගැනීම අනිවාර්යෙන් මෙතන වෙන්නේ නැති කියලා මගේ විශ්වාසය තියෙනවා. එතකොට අපි යන්නේ ඊළඟ මේ සංවර සීලය පිළිබඳව කතා කළා. ආජීව පාරිශුද්ධ සීලය. ඇත්තටම මේ ආජීව පාරිශුද්ධිය ගත්තාම ගිහියන්ට පැවිද්දන්ට අපි කාටත් නිවන් දකින්න අත්‍යවශ්‍යම සීලයක් තමයි මේ ආජීව පාරිශුද්ධ සීලය. ඉතින් පැවිද්දන්ගේ පැත්තෙන් ගත්තොත් බොහෝ ශික්ෂාපද පරාජිකා වෙන්න පවා භික්ෂුවකට පුළුවන් මේ ආජීවය නිසා දැන් තමන් රහත් කියලා තමන් කෙලෙස් සහිත බුද්ධලේ නමුත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උදෙසා තමන් රහතන් වහන්සේ නමක් කියලා ලෝකෙට ප්‍රකාශ කරනවා. එහෙනම් ඒකෙන් අන්තිමට මහානකමක් නැති වෙනවා. එහෙනම් මහානකමක් නැති වෙනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි මේ ගිහියෙකුටත් වඩා අන්තර පහසට වැටෙනවා. අපි හන්නේ එතන මේ රහත් බව විතරද සමහර ධ්‍යාන අභිඥා පවා නැති ඒවා ප්‍රකාශ කිරීමත් ඒ தത്വයට වැටෙනවා ධ්‍යාන ඇත්ත වශයෙන්ම දැන් එතන රහත් බව හැඟවීම ධ්‍යාංගෙන් හඟවනවා එහේ ආජීව පාරිශුද්ධියට බලපෑම බලපාන ධ්‍යාංගෙන් හඟවනවා මේ විහාරස්ථානෙත් මොන තරම් ධ්‍යානලාභින් මාර්ගඵලලාභින් ඉන්න පුළුවන් කියලා එහෙම ව්‍යංගෙන් හඟවනකොට ඇත්තට මෙතන තුල්ලක්ෂේ ආපත්‍යක් වෙන්නේ. තුලසියක් වෙන්නේ මහා ආතත්‍යක්. ඉතින් ඇත්තටම මේ අපි ගත්තොත් මේ ආජීවය ගැන කල්පනා කරනකොට අපි බොහෝම පරිසම් වෙන්න ඕන. දැන් වික්ෂුන් වහන්සේ නමක් වුණත් අපි හිතමු මේ අතිශෝක්තියෙන් දායකයන් මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු මරණා කරනවා නම් ඒක පිරිසිදු ජීවිතාවක් නෙමෙයි. දායකයන් අනවශ්‍ය විදිහට වර්ණනා කරන වර්ණනා කරන එක. ඉතින් දැන් සමහර අවස්ථාවල අපි හිතමු ඉතින් අහවල් දායකයා කවදාවත් අත් දෙක හොලවගෙන පන්සලට එන්නේ නැහැ කියලා. ඉතින් අපි එහෙම වුණත් කියනකොට ටිකක් පරිසම් වෙන්න ඕන. මොකද මේ අපේ මේ අපි මේ සෑහෙන අපි දෙනමගේම ජීවිත ගත්තොත් අපේ තරුණ කාලෙම පුංචි කාලෙම අපි ලොකු කැපකිරීමක් කළා තමයි දැන් මේ සසුන් ගත වෙලා මේ මහල්දම් පුරාගෙන යන්නේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේලාට ඔක්කොම ලැබෙනවා. උන්වහන්සේලා බොහොම පහසුවෙන් ඉන්නවා කියලා. නමුත් ඇත්තටම පැවිදි සැපේ මහ ලොකු සැපයක්. නමුත් පැවිද්ද වරද්ද ගත්තොත් ඒක ගිහියන් වරද්ද ගත්තා වගේ නෙවෙයි. අතුරු යනවා වගේ වැඩක්. අතුරු යනවා වගේ වැඩක්. එතකොට දැන් මේ ආජීව ගැන කියනකොට ස්වාමීන් වහන්සේ මට මතක් වෙන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ආජීවය තරම් ඇත්තට මේ වගේ ආජීවයක් අපට රහතන් වහන්සේ නමක්ගෙන් තමයි ඇත්තට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙනම් බලන්න අර උන්වහන්සේට අර උදරාවාදයක් ඇදිච්ච වෙලාවේ උන්වහන්සේ එක්තරා වනයක කැලේක කොහොම ටිකක් අපහසුතාවයෙන් ඉන්නවා. මොගලන් මහරහතන් වහන්සේ එනවා සරියුත් මහරහතන් වහන්සේ බලන්න. එනකොට දැන් බොහොම පහසුවෙන් ඉන්න බව පේනවා. ඉතින් අර දෙන්න ගිහි කාලෙත් යාළුවෝනේ. ඉතින් කතාවට කියනවා මට මේක ගිහි කාලෙත් හැදෙන්න බඩේ අමාරුව. ඒ කාලේ නම් අපේ අම්මා මෙන්න මේ මේ මේ බෙහෙත් දාලා මට මේ කැඳක් හදලා දෙනවා. කැඳ බීපු ගමන් මගේ නුද්‍රාබාධේ හරියනවා. ඉතින් මේක අහගෙන හිටිය එතන ගහේ හිටපු රුක්ෂ දේවතාව. රුක්ෂ දේවතාව කල්පනා කළා අනේ මේ ස්වාමීන් වහන්සේට කොහොම හරි මම මේ කැඳ ලබා දෙන්න ඕන කියලා හිතලා මේ ළඟම තිබිච්ච ගෙදර හිටපු පුංචි දරුවෙක් ඇඟට ආවේශ වුණා. දැන් දරුවා පෙල්ලෙනවා, කෑ ගහනවා, දඟලනවා. ඉතින් දෙමව්පියෝ මේ හොඳට හිටපු දරුවට මොකද වුනේ කියලා බය වෙලා මේ දරුවා කියනවා මෙන්න මේක ලියාගන්න මෙන්න මේ බෙහෙත් ටික දාලා කැඳක් හදන්න මේ කැඳ හදලා හෙට උදේට ස්වාමීන් වහන්සේ නමක් පින්න පාති වැඩි උන්වහන්සේට කැඳ ටික පූජා කරනකම් ඇඟෙන් යන්නේ නැහැ. ඉතින් අන්තිමට මේ දෙමව්පියෝ රාත්‍රී කාලේ බොහෝ මහන්සි වෙලා ඒ කියපු බෙහෙත් ටික ලැහැත්ති කළා කැඳ හදලා මොන තියාගෙනද මුගලන් මහරහතන් වහන්සේ වදිනවා. සුවඳෙන්ම මුගලන් මහරහතන් වහන්සේ දැනගන්න මේ අහවල් කැඳ. ඉතින් උන්වහන්සේ වනදලා පාත්‍රයක් අරගෙන සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කියලා පූජා කරන වහන්සේ මා පින්වන්තයි. ඒ කැඳාද ලැබුණා. ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ කල්පනා කරන මේ ඊයේ කතා කරපු කැඳ අද කොහොමද ලැබුණේ? මට දායකෙක් මේ පළාතේ අවරලා නැහැ. එහෙම පවරීමක් නැති අවස්ථාවක කොහොමද මේක මට ලැබුණේ කියලා උන්වහන්සේ නුවණින් කල්පනා කරනකොට දකිනවා මේ ක්‍රියාදාමය. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේට සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා මුගල්ලාන ඔය කැඳ ටික ආන්නර ගහමුලට ඉස් කරන්න කියලා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ ඇයි ඒ කියලා අහන්න බෑ. අද අපි අපි පොඩි නමකට කිව්වොත් මේක කරන්නේ ඇයි ස්වාමීන් වහන්සේ කියලා අහනවනේ. බලන්න උන්වහන්සේලගේ සුවචිකම ඇයි ඒ කියලා ඇහුවේ නෑ. අපරාධනේ කිව්වේ අපරාධේ මම මහන්සියෙන් අරන් ආවා කිව්වෙත් නෑ මොකොත් කිව්වේ නෑ උන්වහන්සේ කියලා ඒක ගහමුලට වක් කළා ධර්මයේ සඳහන් වෙනවා අරකඳ පාත්‍රයේ ගහමුලට යම්සේ පතිත වුණාද ඒ ආකාරයෙන් උන්වහන්සේ පිරිනුවන් පානකම් සරියුත් මහරහතන් වහන්සේට උදරාභාවය හැදිලා නෑ ඉතින් ඇත්තට මේ වගේ ආජීවයක් අපේ රහතන් වහන්සේ නමක්ගෙන් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙමයි. ඊට පස්සේ අපේ හැමෝටම සම්නිති සීලයක්. එහෙමයි. කාලය අවසන් වීගෙන යන නිසා ඒ සීලය පිළිබඳව කෙටි විග්‍රහයක් කරනවා. ඔව්. ප්‍රතිසන්නිසිත සීලය ගැන සඳහන් කළු ස්වාමීන් වහන්සේ මේ ඒක බොහොම නුවණින් කල්පනා කරලා මේ සිව්පසේ පරිභෝග කිරීම. ඉතින් ඇත්තටම ගිහියෙකුට උනත් නිවන් දකින අපේක්ෂාවෙන් ඉන්නවා නම් ඔය ආහාර ගන්නකොට ඇඳුම් පැළඳුම් අඳිනකොට තමන්ගේ නිවසේ ඉන්නකොට ප්‍රත්‍යක්ෂා නොවන මේක ගන්නවා නම් ඒක නිවන් පිණිස උපකාර වෙනවා. ඒ කියන්නේ අපි අහන්නේ සිව්පසේ පරිභෝග කිරීමේදී කෙලෙස් ඇවිසෙන්නේ නැති වෙන විදිහට ඒ පරිභෝග කිරීමද අදහස් කරන්නේ? අනිවාර්යෙන්ම එහෙම තමයි සාමනාද. දැන් අපි දැන් චීවරේ චීවරේ ගත්තාම ඒකේ අවශ්‍යතාවය සලකලා. අපිට සිවුරක් පාවිච්චි කරන්න තියෙන අවශ්‍යතාවය. අද බාහිර ලෝකයා හිතන අවශ්‍යතාවයක් නෙවෙයි අපිට මේ චීවරයක් පාවිච්චි කරන්න තියෙන අවශ්‍යතාවය. වැස්සෙන්, අවුවෙන්, සුළඟෙන් මැසි මදුරුවන්ගේ ලැජ්ජ ඇති සීසාගන්න නිසා මේ තමයි මේ චීවරය පරිභෝග කරන්න කියලා මේ අවශ්‍යතාවය සලකලා. පින්ඳ පාතේ පරිභෝග කරන කොටත් එහෙමයි මම මේ පින්ඳ පාතේ පරිභෝග කරන්නේ මදේ වඩන්නවත් ඇඟ තර කරගන්නවත් අඩු තැම්පුරවන්නවත් ලස්සන වෙන්නවත් දැන් අපි ගිහි සමාජයේ එහෙම හිතනකොට මොනවද අපේ අභ්‍යන්තරයෙන් අඩු වෙන්නේ ඇත්තට මේ හිතනකොට සාමනාත අපිට මාන්න ගති අඩු වෙනවා. එහෙම. ඊළඟට අපි මේ නිවන් ගමනකට අවතීර්ණ වෙලා ඉන්න කෙනෙක් කියලා Tamanට නිතරම වැටහෙනවා. එහෙම. අනුන් දානේ වන්දනකොට එහෙම රස තෘෂ්ණාව එහෙම අඩු කරගන්න හොඳ තෘෂ්ණාව ආදියත් ඒ ඒ මේ විශේෂයෙන්ම සිව්පසේට ඇලෙන ස්වභාවය සහ මුලින්ම නැති වෙනවා. නැති වෙනවා. ඉතින් එතකොට ඒ ඒවා විතරක් නෙවෙයි අතරම නිවන් දකින්න එක ලොකු උපකාරයක් වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍ය සංසිත සීලය කියන විශේෂයෙන්ම වැදගත් සීලයක්. මොකද අර තියෙන තේය පරිභෝගයේ ඉන පරිභෝගය සාමි පරිභෝගය සාමි පරිභෝගය පරිභෝගය. ඇත්තරම දැන් තේය පරිභෝග කියලා කියන්නේ සංඥා වශයෙන් පෙනී ඉඳගෙන දුස්සීලව නිසූපසේ පරිභෝග කරන හරි භයානකයි. ඊළඟට ඉන පරිභෝගය. ඒත් ඔන්න ඉන පරිභෝගය තමයි ඔය ප්‍රත්‍යසන්නිසීල චිත් සීලයට අයිති වෙන්නේ. අපි ප්‍රත්‍යක්ෂම නුවණින් කල්පනා කරලා මේ ආහාර ඒ වගේම චූරු මේ සිව්පසේ පරිභෝග කරන්නේ නැත්නම් එයා දායකයන් ණයකාරයෙක් බවටපත් වෙනවා. කොතර සීලවන්තයෙක් වුණත් පරිපූර්ණ සීලයක් බවට පත් කරගන්න නම් ප්‍රතිසන්නිසීවිදේ සම්පූර්ණ කරන්න. ඒ කියන්නේ සංසාරේ කොයි වෙලාවක හරි ණය ගෙවන්න වෙනවා. බර අදින්න කරත්ත ඒකට අපි බය දෙයක්වත් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන එක ස්වල්ප වේලාවක් හරි සීලවන්ත වෙඳගෙන දායකයාට මෙත් වදනවා නම් ඒකෙන් බේරෙන්න පුළුවන්. පුළුවන්. ඉතින් අතන මේක කරුණා ශාසනයක් කියන එක අපි හැමෝම මතක තියාගන්න ඕනේ. එහෙමයි. එතකොට අපේ හාමුදුරුවෝ සිව් පිරිසිදු සීල පිළිබඳ චතු පාරිශුද්ධ සීලය පිළිබඳව කරුණු ඉතාම ලස්සනට බොහොම වටිනා කාලයකට අහන්න බැරි වෙන විදිහේ උපමා කතා ආදීද භාවිතා කරමින් අපිව දැනුවත් කළා ප්‍රාථමික සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රතිසන්නිස්ෘත සීලය කියන මේ සිල් වලින් සිල්වත් වීම. ඉතින් මෙහෙම සිල්වත් වෙනවා කියන එක මේ භික්ෂුන් වහන්සේලාට පමණක් නෙවෙයි, ගිහි ඔබටත් අත්‍යවශ්‍ය කාරණයක් විය හැකියි. විශේෂයෙන්ම සූපසේ පරිභෝග කරනකොට ඒ නුවණින් පරිහරණය කිරීම පරිභෝග කිරීම තුළ ඒවාට නොඇලී ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අකමැති දේවල් ලැබෙන අවස්ථාවවලදී සිව්පසය නෝනින් පරිහරණය කරනකොට ඒවට නොගැටී ඉන්න පුළුවන්කම දෙනවා. ඒකට ඇලීම කියන්නේ අන්තයක් නේ. ගැටීම කියන්නේ අන්තයක්. එතකොට කාමසුකල්ලිකාන යෝගය අත්කිලමතාන යෝගය කියන අන්ත දෙකම නියෝජනය කරන්න මේ ඇලින් ගැටීම් දෙක. එතකොට මේ චීවර පින්දපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසේ පරිභෝග කරනකොට අපට මැදුම් පිළිවෙකට අනුගත වෙලා ඒ පරිභෝග කරන්න පුළුවන් කියන එක මේකෙන් තවත් අහවුරු. මේ හාමුදුරු මතක් කර මේ හැම සීලයක්ම නිවන ඉලක්ක කරගත්ත සීලයක් බවට පත් වෙනවා. ඒක ඊටාම මනවින් අපි වටහා ගැනීම වැදගත් වෙනවා. ඉතින් අද අපි කතා කළේ සාකච්ඡා කළේ සීලය පිළිබඳව තවත් කරුණු කාරණා බොහෝ තිබෙනවා. සාකච්ඡා කරන්න නමුත් වේලාව අපිට ඒ සඳහා ඉඩ දෙන්නේ නැහැ. අපේ ධර්ම සාකච්ඡාවර නියමිත කාල වේලාව අවසන් වෙමින් පවතිනවා. ඉතින් අද අපි සීලය පිළිබඳව සාකච්ඡා කළා. සීලය කියන්නේ කුමක්ද? ප්‍රභේද මොනවද? ඒ සීලය ආරක්ෂා කර ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද? ඒව කොහොමද නිවනට අපි ගලපා ගන්න කියන කාරණා පිළිබඳව සාකච්ඡා කළා. ඉතින් අද තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය ඔබ අප කෙරෙහි මහත් කරුණාවෙන් බෙදා හදා ගැනීම සඳහා මේ ධර්ම මණ්ඩපයේට වැඩම කරපු අපේ කල්යාණ මිත්‍ර මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට අපේ කෘතවේදී ගෞරවය පුණ්‍යානුමෝදනා සිද්ධ කරන ගමන් අද මේ වටිනා ධර්ම සාකච්ඡාව ඔබට sannivedanaya කිරීම සඳහා ධර්ම දානමේ දායකත්වය ලබා දීලා තිබෙනවා පරකඩුව පොහොරභාවේ පදිංචි රවි සෝමතිලක මහත්මයා සහ එම මහත්මනිය ජනවාරි 31 වෙනි දිනට යෙදුණු රවි සෝමතිලක මහත්මයාගේ උපන් දිනය වෙනුවෙන් එතුමාට ආශිර්වාද කරන්න, සිත ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම දෙපාර්ශ්වයේ මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න, දෙපාර්ශ්වයෙන් දෙමව්පියන්ට, සහෝදර සහෝදරයන්ට, ඥාතීන්ට, ලෝකවාසීන්ට, සියලු සත්වයන්ට, සියලු දෙවියන්ට ආශිර්වාද කරන්න, පින් අනුමෝදන් කරන්න. ඉතින් අපි මේ වෙලාවේ බොහොම හදයන්ගම ආශිර්වාද කරනවා, සිත පතනවා මේ වටිනා ධර්ම දාණය ලොව පුරා බෙදා හැරීම සඳහා දායක වෙච්ච පින්වත් රවි සෝමතිලක මහත්මයාට ජනවාරි 31 වෙනිදා උපන් දිනේ සමරන එතුමාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ කායික මානසික සුවපත් භාවයේ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දෙපාර්ශ්වයෙන් මේගේ සියලු ඥාතීන් මේ පින් අයිති වෙලා එයත්න්ගේ භව ගමන සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දෙපාර්ශ්වයෙන්ම ආශිර්වාද කරන්ට බලාපොරොත්තු වන හැම දෙනාටම සියලු ශාන්තිය සිද්ධ වේවා කියලා බොහෝම මෙත්සිතින් කරුණාවෙන් මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ලබන සතියේ මෙවන්ම ධර්ම සාකච්ඡාවකින් ඔබ මුණ ගැහෙන්නට බලාපොරොත්තු වෙනවා. අපි සීලය පිළිබඳව කිසියම් පුරකටනයක් අද කළේ. ඒ සීලය ඊට පස්සේ අපි පන්සිල් දක්වා විහිදුවනවා. පංචශීලයෙන් පස්සේ බෞද්ධයෙකුගේ ජීවිතයේ මේ ප්‍රතිපදාව ගොඩනගා ගන්න කොහොමද කියන එක සරල මට්ටමින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ලබන සතියේ මෙවන් ධර්ම සාකච්ඡාවකින් මුණ ගැහෙනතුරු පින්වත් ඔබ හැම දිනාටම තුනුරුවන් සතු අනන්ත ගුණ බල මහිමින් සියලු ශාන්තිය සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණ වේවා ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න